ඒ ජීවිතයේ යථාර්ථය සහ ධර්මයේ යනු දෙකක් නෙමෙයි එකම දෙයක් හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපිට හැම මොහොතකදීම යම් ධර්මකාරණාවක් තේරුම් ගන්නකොට යථාර්ථ භූතය යථාභූත ස්වභාවය අපිට අවබෝධ වන්නට අවශ්‍ය වෙනවා. එහෙම නැති වුණොත් අපිට පුද්ගල බව ඉක්මවන යථාර්ථයක් අවබෝධ නොවුනොත් සිද්ධ වෙන දේ තමයි තවත් පුද්ගලයෙකු විසින් දරාගත් ධර්මකාරණාවක් ඉතුරු වීම. එමගින් තමන්ට යහපතක් සිද්ධ කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මානාදී උපක්ලේශයන් කෙලෙස් ධර්මයන් දියුණු කරගත්ත පුද්ගලයෙක් තවත් එක් පුද්ගලයෙක් ලෝකෙට බිහිවීම සිද්ධ වෙයි. ඒ නිසා අපිට අද දවසේදී सिद्ध කරන්නට සිදු වෙන්නේ යථාර්ථය තේරුම් ගත හැකි ආකාරයට ධර්මකාරණාවන් විශ්ලේෂණය කර ගැනීම. ඒ කියන්නේ කරුණු කාරණා විදිහට ඉගෙන ගැනීමකට එහා ගිහිල්ලා අපිට යම් කාරණාවක් පිළිබඳව අවබෝධයක් ඇති කරගන්නකොට ඒක අපේ ප්‍රතිපදාව තුළ අපේ ජීවිතයට කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාවත් එක්ක තේරුම් ගැනීම අනිවාර්ය දෙයක් බවට පත් වෙනවා. අපි ධම්ම සංගණි ප්‍රකරණයට අදාළ රූපකාණ්ඩ විග්‍රහය સિદ્ધ කරගෙන ඊට පස්සේ අපි මේ කාරණාවන් විශ්ලේෂණය කරගන්නට බොහෝ සෙයින්ම උපකාර කරගත්ත මූලාශ්‍රයක් වුණ කුද්දක නිකායට අයත් පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නට යෙදුනේ. සරියුත්තරුන් වහන්සේගේ උතුම් ධම් විවරණයක් වන මේ පටිසම්භිදාවේ දැක්වෙන මේ උතුම් ධර්ම විවරණයන්ගෙන් අපි ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළ ඒ උත්තරීතර ප්‍රතිපදාව පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්නට යෙදුණා. එතකොට එතනදී පළවෙනිම දේ තමයි අපි තාම කතා කරන්නේ පළවෙනිම ඥානය පිළිබඳව. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ලෝකයේ තුල තෙසැත්තෑ ඥාන පිළිබඳව කතා කරනවා. මේ තෙසැත්තෑ ඥානයන් පිළිබඳව කතා කරනකොටත් අපි මෙතනදී කතා කරන්නේ මේ පළවෙනි ඥානයේ සුතමේ ඥානයක් පිළිබඳව. එතකොට සුතමේ ඥානය පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරනකොට මේ කාරණාව ඔස්සේ අපි බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කළා. පළවෙනියටම අවිඤ්ඤේය ධර්ම વિશે අපි කතා කළා. විශිෂ්ට නුවණින් දත යුතු ධර්ම කාරණා විශේෂය අපි කතා කළා. ඊට පස්සේ පරිඤ්ඤය ධර්ම විශයත් අපි ආරම්භ කළා පරිඤ්ඤය ධර්ම විශයත් අපිට යම් අවබෝධයක් ලබා ගැනීම සඳහා කතා කළා එතකොට මේ ධර්මකාරණා විවරණය කර ගැනීමේදී වැදගත්ම දේ තමයි මේ මුලින් අපි අභිඤ්ඤේය ධර්ම කතා කළා දැන් පරිඤ්ඤේය ධර්ම කතා කරනවා එතකොට මේ අභිඤ්ඤේය සහ පරිඤ්ඤේය කියන මේ වචනයේදී හත්පස අපි අවබෝධ කරගෙන හත්පස දැනගන්නවා කියන මූලික අර්ථය තමයි පරිඤ්ඤේය කියන වචනයේ තේරුම බවට පත් වෙන්නේ එතකොට මේ පරිඤ්ඤා තුනක් පිළිබඳව ධර්මයේ දැක්වෙනවා පරිඤ්ඤා තුනක්. ඒ තමයි ඥාත පරිඤ්ඤා, ඒ වගේම තීරණ පරිඤ්ඤා සහ පහාන පරිඤ්ඤා කියන මේ පරිඤ්ඤා තුනක් පිළිබඳව කතා කරනවා. එතකොට ඥාත පරිඤ්ඤාව කියලා කියන්නේ අපි යම් පරිඥාවක් කියන්නේ විශිෂ්ට නුවණකින් අපි යම් කාරණාවක් අවබෝධ කරගන්නකොට ඒකට ඒක අයත් වෙන්නේ ඥාත පරිඥා කියන ගණයට. ඒ කියන්නේ විශිෂ්ට නුවණින් හාත්පස දැනගන්න කාරණාවකට කියනවා ඥාත පරිඥා කියලා. ඒ තමයි අපි කතා කරපු අභිඤ්ඤේය ධර්මතා ටික ඔක්කොම. විශිෂ්ට නුවණින් දත යුතුයි කියලා අපි කතා කරපු මේ ධර්මතා සමූහයම අයිති වෙන්නේ ඥාත පරිඥා කියන මේ ගණයට. ඊට පස්සේ තව පහාන පරිඥාවක් තියෙනවා. පහාන පරිඥාව අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කතා කරන්නේ තීරණ පරිඥාව පිළිබඳව ඒ දැනගත් ධර්මයන්ගේ ඇති තීරණ ස්වභාවය පිළිබඳව සහ තීරිත ස්වභාවය පිළිබඳව අපි මේ තීරණ පරිඥාවේදී සාකච්ඡාවට භාජනය කරනවා. පසුගිය දේශනාවන් තුලදී අපි යම් ප්‍රමාණයකට කරුණු කාරණා පැහැදිලි කරගන්නට යෙදුනා මේ පරිඤ්ඤය ධර්මතා විශේෂෙහි පවත්නා ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ පස්සවෝ පස්සෝ සාසෝ උපාදානීයෝ කියන මේ කාරණාව එතකොට පරිඤ්ඤය එක ධර්මතාවයක් තියෙනවා කුමක්ද පස්සෝ සාසවෝ උපාදානීයෝ උපාදානීය වූ ශාස්ත්‍රව වූ ස්පර්ශය කියන එක එතකොට මේ ස්පර්ශය පිළිබඳව විග්‍රහ කරනකොට ධර්මයේ තුල විග්‍රහ කෙරෙන්නේ මේ කාරණාව තුන් භූමිය අනුව ගියපු සියලෝම ධර්මතා මේ පස්සෝ සාසවෝ උපාදානීයෝ කියන මේ වචනය තුල සංග්‍රහ කරනවා. ඒකට මෙතන වැදගත් වචන දෙකක් තියෙනවා ස්පර්ශයට අමතරව සාසවෝ උපාදානීයෝ කියන මේ වචන දෙක ආශ්‍රව වලට හිත සහ ආශ්‍රව සහිතාර්ථයෙන් එදෙන සාස්ත්‍රව කියන වචනයත් ඒ වගේම උපාදාන සහිත සහ උපාදානයන්ට හිතාර්ථයෙන් යෙදෙන උපාදානීයෝ කියන වචනයත් මේ ගැන අපිට බොහොම ගැඹුරින් සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අපි යම් ප්‍රමාණයකට මේ කාරණාවන් පිළිබඳව මෙතනදී සාකච්ඡාවට භාජනය කරමු. එතකොට මේ සාසව කියන වචනය පිළිබඳව අටකතාව තුල දක්වනවා ආසවානංචේව උපාදානංච පච්චේ භූතා තේ භූමක පස්සෝ මෙතන ස්පර්ශය කියලා කියන්නේ ආශ්‍රවයන්ට සහ උපාදානයන්ට ප්‍රත්‍යභූත වන තුන් භූමිය අනුගියපු ස්පර්ශයට කියනවා පස්සේ කියලා. එතකොට මුළු තුන් භූමිය අනුගියපු සියලෝම චිත්ත පරම්පරාවන්ගේ යම් ස්පර්ශයක් තියෙනවා නම් ඒ ස්පර්ශයට කියනවා ශාස්ත්‍රව උන ස්පර්ශය කියන නාමය. සෝහි අත්තානං ආරම්මණං කତ୍වා පවත්තමානේහි සහ ආසවේහි ආරම්මණං කତ୍වා පවත්තමානේහි සහ ආසවේහි සාසවෝ කියලා දැක්වෙනවා. එතකොට මේ ඒ ස්පර්ශයත් අපිට ආශ්‍රව සහිත සහිතව පවත්වන අවස්ථාවකදී සහ ආශ්‍රව වලට හිතව පවත්වන අවස්ථාවකදී සාසව කියන මේ වචනය යෙදෙනවා. ඒ වගේම තවත් තැනක මේ කාරණේටම යම් විග්‍රහයක් දැක්වෙනවා. පච්චේ භූතෝ ආරම්මනාදී විසයෝහි ආරම්මන භාවේන වනෝවිය ආසවේ ආසවේ පග්ගරති. සෝ සංපයෝග සම්භවා වේපි සාසවෝ කියන විග්‍රහයක් දැක්වෙනවා. එතකොට මේ ශාස්ත්‍රව කියන වචනයේට මේ පච්චේ භූතෝ ආරම්මනාදී විසයෝහි මේ ආරම්මන ආදී ප්‍රත්‍යභූත වන විෂය ක්ෂේත්‍රයේ තුල වනෝවිය තුවාලයකින් යම් ඕජස් ආදිය වැగిරෙනවා හා සමානව ඒ හා සංප්‍රයෝග වන නිසා ඒකට කියනවා සාසවයි කියන වචනේ යොදනවා කියන මේ අර්ථයත් ඇතන් තැන්වල විග්‍රහ කරලා තියෙනවා. එතකොට මේ කාරණාව අපි ප්‍රධාන වශයෙන් සලකා බලනකොට අපිට මේ කාරණාව සාසව කියන වචනය අපි ගත්තොත් සාසව කියන වචනය අර්ථ දෙකක් ඔස්සේ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. එකක් තමයි ආශ්‍රව සහිතයි කියන සහාසවේන කියන අර්ථයෙන් ආශ්‍රව සහිත වූ කියන අර්ථයෙන් අපිට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ආශ්‍රවයන්ට හිත වූ අර්ථයෙන් ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට මේ ආශ්‍රවවලට සහ ආසවේහීති සාසවෝ කියන අර්ථය සහ ආසවානං ආරම්මන භූතා සාසවා කියලා ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සාස්ත්‍රව කියනවා සහ සහ ආශ්‍රවේහීති සාසවෝ කියලා මේ ආශ්‍රව සහිත වූ දේ නිසාත් සාසවයි කියන මේ කාරණා දෙකක් තියෙනවා ආශ්‍රවය සහ සාස්ත්‍රව පිළිබඳ විග්‍රහ කරගැනීමේදී එතකොට මේ සාසව කියන වචනේ ප්‍රධාන ඔය අර්ථ දෙකක් තියෙනවා සහ ආසවේ හීති සාසවෝ සහ ආසවානං ආරම්මන බුතා සාසවෝ කියන මේ කාරණාවේදී එතකොට ආශ්‍රවයන්ගෙන් අරමුණු කිරීම අර්ථය සහ ආශ්‍රව සහිත වූ අර්ථය කියන මේ කාරණා දෙකක් එතකොට මේ කාරණා දෙක ප්‍රධාන වශයෙන් ඇතම් අවස්ථාවකදී බෙදා නොගැනීම මත යම් යම් ධර්මයේ සම්බන්ධව යම් යම් ගැටලු වලට අපිට පත්වන්නට සිද්ධ වෙන බවත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. හේතුව තුන් භූමියේ අනුව ගියපු සියලුම ධර්මතාවයන් පිළිබඳව හැඳින්වෙනවා විග්‍රහ වෙනවා සාසව කියන මේ වචනයට ඇතුළත්ව. ඒ කියන්නේ තුන් භූමියේ අනුව ගියපු කුසල අකුසල විපාක මේ ධර්මතාවයන් ආශ්‍රව නොවන ධර්මතාවයන්ට කියනවා ශාස්ත්‍රවයි කියලා. එතකොට මේ ශාස්ත්‍රව ධර්මතාවයන් පිළිබඳව අපි කතා කරනකොට කුසලයේ කුසල් සිතකට ආශ්‍රව ආශ්‍රවය කියන්නේ නැහැ. එතකොට ආශ්‍රව සංප්‍රයුක්තයි කියන වචනයෙන් කතා කරන්නේ නැහැ. නමුත් ඒක සාසවයි කියන වචනයෙන් කතා කරනවා විපාක සිතත් එහෙමයි විපාක සිතක ආශ්‍රව සහිතයි කියන වචනය කතා කරන්නේ නැහැ. නමුත් ඒ තැන්වල ආශ්‍රවවලට හිතාර්ථය කතා කරනවා. එතකොට පංච උපාදානස්කන්ධාදී ධර්ම මට්ටමකදීත් සාසවයි කියන වචනය භාවිත කරනවා. එතකොට ඒ මට්ටමේදී කතා කරන සාසව කියන වචනය ආශ්‍රවවලට අරමුණු කිරීම අර්ථයත් ඒ වගේම ඊට වඩා වඩාත්ම ගැළපෙන සහ යෙදෙන අර්ථය හැටියට අපගේ පුද්ගලික පිළිගැනීමත් ආශ්‍රව කියන වචනය ආශ්‍රව සහිත වූ කියන අර්ථයෙන් ඉදීම. මොකද අපි කතා කළා සාසව කියන වචනය අර්ථ දෙකක් සූචනය කරන අර්ථ දෙකක් ඉදිරිපත් කරන පදයක්. එතකොට අවස්ථා අනුව විවිධාර්ථ ප්‍රකාශ කරලා තියෙනවා. සහ ආසවේහි ආශ්‍රවයන් සහිතව ගියපු ආකාරය නිසා සාසවයි කියලා කියනවා. ඒ වගේම ආශ්‍රවාණං ආරම්මන බුතා නමුත් ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන්නට පුළුවන් බව තියෙන නිසා සාසවයි කියලා කියනවා. එතකොට සහ ආසවේහි කියන මට්ටමක් යෙදෙන්නේ නැහැ කවදාවත් විපාකසිතක සහ ආසවේහි කියන මට්ටමක් යෙදෙන්නේ නැහැ. නමුත් විපාක සිතක සහ ආසවේහි මට්ටමක් යෙදෙනවා නම් ආශ්‍රව සහිත මට්ටමක් ඒක රහතන් වහන්සේටත් ආශ්‍රව සහිත වූ ඒ ධර්මයේ පරිහරණය කරනවා කියන්නට සිද්ධ වෙනවා. එහෙම වුණොත් මේකෙන් මිදීම කියන කාරණයක් අපිට පණවන්නට හෝ කතා කරන්නට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එතන සහ ආසවේහි කියන වචනේ යොදන්නේ ආසාසව කියන වචනේ එතනදී භාවිත කරන්නේ ආශ්‍රවයන්ගෙන් අරමුණු කළ හැකි කියන මේ අර්ථය ගෙනල්ලා දෙන්න. ඒ කියන්නේ ඒ හටගත් විපාක සිත ඉතුරු නැතුව නැති වෙන ධර්මතාවයක්. ඒ තමයි ඇසෙත් රූපේ චක්කු විඥානයේ ඇති හැකියාව අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති පෙර නොතිබීම හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයක් ඒ ඉතුරු නැතුව නිරුද්ධ වුණ ධර්මයේ යථාර්ථය නොදන්නාකම නිසා ආශ්‍රවයන්ගෙන් නැවත ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම තමයි කුසල් සිතක් ගත්තට පස්සේ කුසල් සිත අපිට ඒකාන්ත න්‍යායකින් කියන්නට පුළුවන් කමක් නැහැ. කාමාසව භවාසව ආශ්‍රව ධර්මතා යෙදුනා මේ සිත ඇතුලේ කියලා. නමුත් මේ සිත අපිට ආශ්‍රව වශයෙන් අරමුණු කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට අනතුරුවම මේ කුසල කුසල සිත හෝ වේවා මේ කර්ම සිතකුත් නැවත ආශ්‍රවයන්ගෙන් අරමුණු කරනවාමයි. එතකොට ඒ මට්ටම ගොඩනගෙන තැනකදී අපි කතා කරනකොට සහ ආසවේහි සාසවෝ කියන අර්ථයෙන්ුයි කතා කරන්නේ. එතකොට මේ කාරණා ටික අමතර කාරණා ටිකක් විදිහට විග්‍රහ කළේ අපිට අදාළ වෙන කාරණේ තමයි පස්සෝ සාසවෝ උපාදානීයෝ කියන මේ වචනය තේරුම් ගැනීම. ඉතින් මේ කාරණා පිළිබඳ සාසව කියන වචනය විග්‍රහ කරගන්නකොට මේ වචනය පිළිබඳව අපිට ඇති අර්ථ විවරණයන් අපි විනිශ්චය කළ යුතු වෙනවා. එතකොට මේ කියන කාරණා ටික අපි කතා කළ කාරණා ටික පිළිබඳව කවුරුත් මේ මෙසේමයි කියන අර්ථයකින් පිළිගත යුතු වෙන්නේ නැහැ. ඒ ධර්මයට සහ විනයට තවදුරටත් සසඳා බලලා ඒ දේ පිළිබඳව අධ්‍යයනයක් කරලා ධර්ම විනයට ගැළපෙන මතවාදය සහ ප්‍රතිපදාවට ප්‍රායෝගිකව යෙදෙන කාරණේ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න එක තාම වැදගත් වෙනවා. මොකද අපි කොතෙක් ධර්මකාරණාවන් පිළිබඳව සාකච්ඡාවට භාජනය කළත් කොතෙක් ධර්මකාරණාවන් කතා කළත් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ධර්මයක් අපි විනිශ්චය කළ යුතු ආකාරය පිළිබඳව ඒකට කියනවා සතර මහා ප්‍රදේශ ධර්ම කියලා බොහෝ වෙලාවට අද වර්තමාන සමාජය දිහා අපි බලනකොට මේ මහා ප්‍රදේශ ධර්මයන් ගැන අවධානයක් යොමු නොකොට මේ මහාපදේශ ධර්මයන් ටිකක් අමතක කළ ආකාරයක් අපිට දකින්නට තියෙනවා. ඒ නිසා මහාපදේශ ධර්මයන්ගේ අපි පිළිතනවා නම් ඒක ඊටාම වැදගත්. එතකොට එතන බුද්ධාපදේශ එතකොට මේ ධර්මයේ මම බුදුරජාණන් වහන්සේගෙන්මයි අහගත්තේ කියලා කෙනෙක් අපිට අවිල්ලා කියනවනම් ඒකත් පිළිගත යුතුත් නැහැ ඒක ප්‍රතික්ෂේප කරගත යුතුත් නැහැ ඒ වගේම සංඝාපදේශ සමස්ත සංඝයාම මෙසේ කියනවා කිව්වත් අපි ඒක පිළිගත යුතුත් නැහැ ප්‍රතික්ෂේප කළ යුතුත් නැහැ. ඒ වගේම ඒකත් තේරාපදේශ අහවල් ස්වාමින්වහන්සේ මෙහෙම කියනවා මේ මහා නායක හාමුදුරුවෝ මෙහෙම කියනවා එහෙමත් නැතිනම් මේ මහතෙරුන් වහන්සේ මෙහෙම කියනවා. එතකොට මෙපමණ දැනුම් සම්භාරයක් ඇති උත්තමයෙක් මෙහෙම කිව්වාය කියන මතවාදය සාධකයක් නෙමෙයි යම් ධර්මකාරණයක සත්‍ය කියන්නේ නිර්වද්‍යතාවය විනිශ්චය කරන්නට. ඒ වගේම ඊළඟ කාරණේ තමයි සම්බහුලත්ථේරාපදේශය බොහෝ හාමුදුරුවරු මේ ස්ථානයේ හෝ මේ හාමුදුරුවරු පිරිසක්ම මෙන්න මේ වගේ උතුම් පිරිසක් මේක කියලා තියෙනවා කියන එකත් නිශ්චිතම පදනමක් නෙමෙයි යම් ධර්ම කාරණයක් පිළිබඳව තීරණය කරගන්නට නිෂ්ඨාවකට පත්වන්නට එහෙනම් ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්නපු නිවැරදි තීරණය බවට පත්ුනේ ඒක ධර්මයට සහ විනයට සසඳා බැලීම. නැතිනම් සූත්‍රයට ගලපා බැලීම, ත්‍රිපිටකයට ගලපා බැලීම කියන කාරණේ. එනිසා ඕනෑම ධර්මකාරණාවක අර්ථ විවරණයක් සපයා ගැනීමේදී ඒක ත්‍රිපිටකයට ගලපා බලා ඒ අර්ථය ගන්නවා නම් ඒක ඊටාම වටිනවා ඒක ඊටාම වැදගත් වෙනවා එහෙම නැතිනම් සමහර විට ඒ අපි යහපත් කියලා ගන්න ධර්මයේම අපිට ආදානග්‍රාහීව ගැනීම නිසා අනර්ථයක් සිද්ධ කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා ඕනම අවස්ථාවක යම්කිසි කෙනෙක් මෙන්න මේ ධර්මය ත්‍රිපිටකයේ මෙන්න මෙතනට නොගැලපෙන බව සහේතුකව පෙන්වා දෙනවා නම් ඒ වරද සහේතුක නම් ඒක පිළිගැනීමට දෙපාරක් නොසිතිය යුතු වෙනවා එනිසා මේ ධර්මකාරණාවන් මෙසේම පිළිගත යුතුයි කියන මට්ටමක නැහැ. ඔබට බාර කාරණාවක් තියෙනවා යම් ඕනම ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමේදී ඒ ධර්මය හොඳින් ධර්මයට සහ විනයට ගලපා බලා තේරුම් ගැනීම කියන කාරණයි. එතකොට අද දවසේදී අපි කතා කළේ මේ ඒකෝ ධම්මෝ පරිඤ්ඤයෝ පස්සෝ සාසවෝ උපාදානීයෝ කියන මේ වචනය පිළිබඳව ශාස්ත්‍රව වුණ උපාදානීය වූ ස්පර්ශය කියන එක. ස්පර්ශය කියලා කියනවා අපි කලින් කතා කළා ස්පර්ශය පිළිබඳව පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියලා ස්පර්ශයේ කොටස් දෙකක් තියෙනවා. රූප ධර්මයන්ගේ ස්පර්ශ ස්වභාවයට කියනවා පටිඝ සම්පස්සේ කියලා. නාම ධර්මයන්ගේ ඕනෝන්ට ඇති ස්පර්ශ වෙන ස්වභාවයට කියනවා අදිවචන සම්පස්සේ කියලා. ඒකට පටිඝ සම්පස්සේ සහ අදිවචන සම්පස්සේ කියන මේ ස්පර්ශය කොටස් දෙකකට බෙදෙනවා. මේ මොන ස්පර්ශයක් පිළිබඳව අපි කවර ආකාරයකට කතා කළත් මේ ස්පර්ශයේ ස්වභාවය තමයි පස්සෝ සාසවෝ උපාදානීයෝ කියන මේ ස්වභාවය. උපාදානීය වූ සාස්ත්‍රව වූ ස්පර්ශයක් කියන එක. එතකොට මෙතන තියෙන මූලිකම දේ තමයි මෙතන තියෙන මූලිකම දේ තමයි අපි කලින් කතා කළා වගේම යම් විදිහකින් සාසව සහ උපාදානීය කියන උපාදානයේට හිත සහ ආශ්‍රවයන්ට හිත කියන අර්ථය ගැන කතා කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ආශ්‍රව සහිත වූ මනසකින් විය යුතුයි. ඒ කියන්නේ ආශ්‍රව සහිත වූ මනසකින් විය යුතුයි කියන්නේ ආශ්‍රව නැති කෙනෙකුට සාපේක්ෂව මේක සාසවයි කියන වචනේ භාවිත කරන එක ප්‍රායෝගික වෙන්නේ නැහැ. අපි උදාහරණයක් කිව්වා සීනි සහ බෝතලේ. එතකොට සීනි මගේ ළඟ තියෙනවා නම් ඇති හිස් බෝතලය සීනි බෝතලයක් බවට පත් කර ගැනීමට හිත දෙයක් බවට වෙලා තියෙනවා. කියන්නේ සීනි දා ගැනීමට හිතයි. එතකොට අපි මේ බෝතලය හඳුන්වනකොට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා සීනි බෝතලයක් බවට පත් කරගන්නට හිත ධර්මයක්. සීනි සීනි බෝතලයේ ලෙස ගන්නට පුළුවන් දෙයක් හැටියට අපිට කතා කරන්න පුළුවන්. හේතුව සීනි අපි ළඟ තියෙන නිසා. හැබැයි ගැටලුව තියෙන්නේ අපි ළඟ සීනි නැතිනම් අපි ළඟ සීනි නැතිනම් මේ බෝතලේ සීනි බෝතලයක් ලෙස සකස් කර ගැනීම කියන දේ සාහිත්‍යක වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් සිදු කරගන්න වරදක් හැටියට මම දකින දෙයක් තමයි ධර්මයක් තීරණය කරගන්නකොට අපි අපේ මනෝභාවයෙන් අපේ මානසික ලක්ෂණයෙන් අපි ඇතැම් වෙලාවට රහතන් වහන්සේ පිළිබඳව තීරණය කරනවා. ඒ වගේම අපි කෙලෙස් සහිත මනස සහ නිකලෙස් මනස කියන මේ ලක්ෂණ දෙකම එකම තැනකින් තීරණය කරන්නට පෙළඹෙනවා. නමුත් මේ කාරණාව සාවද්‍ය සාවද්‍යයි සාවද්‍යයි කියලා කියන්නේ මේකේ ප්‍රධාන අඩුපාඩු කීපයක් අපිට දකින්නට තියෙනවා. අපි හැම වෙලාවකදීම පුද්ගල භාවයේ තුල රඳා පැවතීම කියන කාරණයක් ඒ වගේම ධර්මයේ පෙන්වන මූලික අර්ථය අපෙන් ගිලිහි යෑම කියන කාරණයක් සිද්ධ වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්නම්. අපිට යම් දහමක් අවබෝධ කරගන්නකොට අපිට යම් දහමක් තේරුම් ගන්නකොට ඒ දහම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ තමා තුළ ප්‍රත්‍යක්ෂ වන ධර්මයක් හැටියට. ඒ කියන්නේ මට දර්ශනයක් විදිහට මට වැදගත් වෙන්නේ නිවන් දකින ප්‍රතිපදාවක ගමන් කරන කෙනෙක් විදිහට වැදගත් වෙන්නේ තව කෙනෙකු තුල වැඩෙන දර්ශනයක් නෙමෙයි මට වැදගත් වෙන දේ බවට පත් වෙන්නේ. එහෙනම් වැදගත් දේ බවට පත් වෙන්නේ තමා තුල වැඩෙන ඇතිවන මාර්ගය. එතකොට මේ ධර්මතා વિશેහි නුවණ පවත්වන්නේ තමන්ගේ මනෝභාවය තුල. පින්තුනේ මේක අපි මුළු ලෝකයක් ගැන කතා කළාට තව සත්වය තව පුද්ගලය පිළිබඳව අපි නිරන්තරයෙන් කතා කළාට අපි ඇත්තටම ඉන්නේ කෙනකෙනාගේ මනෝවිඤ්ඤාණ නැමැති මේ ටැංකිය ඇතුලේ. ඒ කියන්නේ අපි ගොඩක් දේවල් ගැන දැනගත්ත ඇත්ත වෙන්න පුළුවන්. මහා ලෝක ධාතු පිළිබඳව අපි කතා කරන ඇත්ත වෙන්නට පුළුවන්. අපි නොයෙක් දික් දේශාන්තරයන්ගේ ඇවිදපු අය වෙන්නට පුළුවන් ලෝකේ බොහෝ දේවල් ගැන හිතන්නට දන්න අය මහ දැනුමැත්තන් වෙන්නට පුළුවන් නමුත් එකම දේ තමයි ඔබ අපි අපේ මනසෙන් එහාට එහෙම නැතිනම් මනෝවිඤ්ඤාණයෙන් එහාට එක අංශු මාත්‍රයක්වත් ඇත්තේ නැති බව අඩියක් නොතියා ඇති බව ඒ කියන්නේ සිහිපත් කරගත්ත දෙයක්ම හරකෙක් හරියට වමාරමින් කනවා වගේ අපේ ස්වභාවය තමයි අර දැකපු දේ අහපු දේ සහ විඳපු දේ කියන මේ ධර්මතාවයන් පිළිබඳව වමාරමින් අනුභව කරන එක. වමාරමින් අනුභව කරන අපිට නিত্য ලෝකයක් ගොඩනැගිලා තියෙනවා. එතකොට අපි සම්පූර්ණම සියලු ධර්මයන් පිළිබඳ විශ්ලේෂණය කරන්නේ තීරණය කරන්නට පෙළඹෙන්නේ ඔය අපි දන්න අපි හඳුනන මේ ඇති බවට ගත්ත ඔය මනෝවිඤ්ඤාණය නැමැති ධර්මතාවය තුළ. ඉතින් ඔය විශ්ලේෂණය ඇතිතා කිසිම කලක අපිට ප්‍රතිපදාවක් වඩන්නට පුළුවන් කමක් ඇති වෙන්නේ නැහැ. එහෙම කියන්නේ පුද්ගල භාවයේ තුල අපි කරන ඔය තර්ක විතර්කයේ ඇතිතාක් අපිට මේක අවබෝධ කරන්නට පුළුවන් කමක් නැහැ කියන අර්ථයෙන්. ඒ නිසා අපිට හැම වෙලාවකදීම පුද්ගල භාවයේ ඉක්මවාගිය ධර්මතාවයක් ප්‍රත්‍යක්ෂ වන්නට ඕනේ. පුද්ගල භාවයේ ඉක්මවාගිය ධර්මතාවයක් කියලා කියන්නේ අපිට තමා කරගත්ත මේ පුද්ගල භාවයේ පිළිබඳව අවබෝධයක් තමා තුළ ප්‍රත්‍යක්ෂ වෙන්නට ඕනේ. ඒ කියන්නේ ඔබට අද අවබෝධ විය යුත්තේ සාස් පස්සෝ සාසෝ උපාදානීයෝ කියන මට්ටම නම් ආශ්‍රව සහිත වූ මනසකින් ඔබ උපාදාන වශයෙන් ඇසුරු කරන උපාදාන සහිත මනසකින් ඔබ උපාදානීය බවට පත් කරගන්න ස්පර්ශය ගැන මිසක ඔබ ඇසුරු කරගත යුතු වෙන්නේ ඔබට ලෝකේ තව කෙනෙකු විසින් අරමුණු කරලා ඒ ස්පර්ශය දිහා බලාගෙන එයා ආශ්‍රව ඇති කරගත්තද එයා උපාදාන ඇති කරගත්තාද කියන කතාව ඔබට වැදගත් නැහැ. මට වැදගත් නැහැ ස්පර්ශය දිහා බලාගෙන තව කෙනෙක් උපාදාන ඇති කරගත්තද ආශ්‍රව ඇති කරගත්තද කියලා. ඒ පැත්තෙන් නම් නොකල යුතුයි මේක සාසවද උපාදානීයද කියන අර්ථය. එහෙනම් මේක සාසවද උපාදානීයද කියන අර්ථයෙන් කතා කළ යුතු වෙන්නේ හැම වෙලාවකදීම ආධ්‍යාත්මික විෂයක් ශේත්‍රයේ පැත්තෙන් ඒ කියන්නේ තමන්ගේ පැත්තෙන් තියෙනවා මේ ධර්මය ආශ්‍රව සහිත වූ මනසකින් ඇසුරු කරලා ඒක සාසව කරගන්නවද එහෙම නැතිනම් ආශ්‍රව රහිත මනසකින් Nirodhe සාක්ෂාත් කරනවද කියන කතාවකින් මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපය ඒකාන්ත සාසව ධර්මයක්. රූපය කියන එක ඒකාන්ත සාසව ධර්මයක්. ඒ නිසා අපරියාපන්න භූමියේදී කවදාවත් රූපය පිළිබඳව අපරියාපන්න භූමියේදී කතා කරන්නේ නැහැ. අපරියාපන්න භූමියට රූපය අයත් නැහැ. එතකොට නාම ධර්මතා ස්කන්ධ හතරක පැවැත්මක් වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ හතරක පැවැත්මක් හේතුව වේදනා ස්කන්ධය සාස්වව තියෙනවා අනාස්වව තියෙනවා. සංඥා ස්කන්ධය සාස්වව තියෙනවා අනාස්වව තියෙනවා. සංඛාර ස්කන්ධයේ සාස්වවුවක් තියෙනවා අනාස්වවුවක් තියෙනවා. විඥාන ස්කන්ධයේ සාස්වවුවක් තියෙනවා අනාස්වවුවක් තියෙනවා. නමුත් රූපස්කන්ධය ඒකාන්ත සාසව ධර්මයක්. ඒ නිසා අපරියාපන්න භූමියේදී රූපය පරිහරණය කිරීම සිද්ධ වෙන්නේ නැහැ. රූපය පනවන්නේ නැහැ. කබලින්කාර ආහාරය පනවන්නේ නැහැ. එහෙනම් පනවන්නේ ආහාර තුනයි. මොනවද? ස්පර්ශ ආහාර, ඒ වගේම මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ස්කන්ධ පැත්තෙන් ගත්තොත් මේ ආහාර තුනට අදාළ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ධර්මතා ටික. එතකොට මේකේ පටන් ගැනීම බවට පත් වෙන්නේ ස්පර්ශය කියන කාරණය ස්පර්ශ වූ කල්හිමයි කෙනෙකුට විඳලා දැනගෙන හඳුනන්න හඳුනලා දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක විඳලා හඳුනලා හිතලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ ඒක ස්පර්ශය වීමෙන්මයි. එතකොට අපිට අද මෙතන පරිඤ්ඤයයි කියලා කියන්නේ පිරිසිඳ දැක්ක යුතුයි කියලා කියන්නේ අපිට නුවණින් අවබෝධයක් ඇති කරගත යුතු වෙනවා මේ ධර්මයේ පිළිබඳව. ඇයි මේක පරිඤ්ඤය ධර්මයක් හැටියට පෙන්වන්නේ? නුවණින් දැක්ක යුතු ධර්මයක් හැටියට පෙන්වන්නේ. මේ ධර්මය නුවණින් දැක්ක යුතු ධර්මයක් හැටියට පෙන්වන්නේ ඔබට අද ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙනවා මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ කරගත යුතු වෙන්නේ මේ මොහොතේ පවත්නා මානසික මට්ටමක මිසක අනාශ්‍රව මානසික මට්ටමක් නෙමෙයි. ඒ කියන්නේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වෙන බව කොතෙක් අපි කතා කළත් ඒක අද ඔබට ගෝචර වෙන්නේ නැහැ. හේතුව අපේ අද පවත්නා මානසික මට්ටම ඇති බවට ගත්ත මනෝභාවයක්. ඒ නිසා ඒ ඇති බවට ගත්ත මනෝභාවය අපිට කොතෙක් ඒ ගැන බැලුවත් අපිට ප්‍රායෝගික තලයේ යෙදෙන්නේ නැහැ. ඒ ඇති බවට ගත්ත ධර්මයක් ගැන අපේ හේතුඵල ධම කතා කරන්නට ගියොත්. එනිසා ඉස්සෙල්ලාම අපි ඇති බවට ගත්ත ස්වභාවය පිළිබඳව විමසා බැලිය යුතු වෙනවා. එනිසා තමයි මේ ශාස්ත්‍රව උන, උපාදානීය උන ස්පර්ශය පිළිබඳව ඉස්සෙල්ලාම පළවෙනි ධර්මයේ හැටියට පෙන්වනවා පරිඤ්ඤය ධර්මයක්. පිරිසිඳ දැක්විය යුතු ධර්මයක්. හේතුව අපිට අද ස්පර්ශය කියන එක ආශ්‍රව සහිත මට්ටමකින්ම ඇසුරු වෙන මට්ටමකුයි තියෙන්නේ. ආශ්‍රව සහිත මට්ටමකින්ම කියලා කියන්නේ අපිට හැම වෙලාවකදීම ඇහැට පතිත වෙන අනාත්ම රූපයක් කියන මට්ටමේදී ඇතිවෙන ස්පර්ශය එතන ඉඳලා ඒ චිත්ත පරම්පරාව තුළ පහළ වෙන ඕනෝන්ගේ නාම ධර්මතා ටිකේ ස්පර්ශයත් අපිට හටගෙන නිරුද්ධ වෙන අනාත්ම ධර්මයක් විදිහට ප්‍රත්‍යක්ෂ නොවි අද අපිට පේන්නේ පවතින දෙයක සිද්ධ වෙන ස්පර්ශයක්. ඔබට ගහමයි පේන්නේ. හිතන්නේ ගහමයි. දැනගන්නේ ගහ පිළිබඳවමයි. එතකොට දැන් මෙතන අනාත්ම ස්පර්ශයක් නැහැ. අනාත්ම ස්පර්ශය ආත්ම සංඥාවකින් වැහිලා තියෙනවා. එනිසා අනාත්ම ස්පර්ශය ආත්ම සංඥාවකින් වැහෙනකොට ඒ අනාත්ම ස්පර්ශය ආත්ම සංඥාවෙන් වැහෙනවා කියන තැනදී අපි විසින් කරගෙන තියෙන දේ තමයි හටගත්ත ධර්මය ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක නැවත ඒ දේවල් ඇති හැටියට වැරදි දෘෂ්ටියකට පත්වීම කියන කාරණය. ඒ කාරණාව පිළිබඳව අපි යම් විශ්ලේෂණයක් කරගත යුතු වෙන නිසායි මේ ධර්මය පරිඤ්ඤේය ධර්මයක් හැටියට අපිට පෙන්වන්නේ. ඒ නිසා පරිඤ්ඤේය ධර්මයන් පිළිබඳව අපිට සාකච්ඡා කරන එකේ වැදගත්කම තියෙන්නේ අපිට මේ ඉන්න තැන ඉඳලා ඒ කියන්නේ මේ මොහොතේ මේ ධර්මයන් පිළිබඳව අපිට ඉන්න මනෝභාවයයි ඉස්සෙල්ලාම පිරිසිඳ දැක්ක යුතු ධර්මයේ බවට පත් වෙන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව අපි කතා කරනකොට පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්ක යුතු ධර්මයක් ඇටියට කතා කරන්නේ. පංච උපාදානස්කන්ධය පිරිසිඳ දැක්ක යුතුයි කියලා කියන්නේ ඒක පරිඤ්ඤයයි. අපි නුවණින් දත යුතුයි. මොකද ඉස්සෙල්ලම ස්කන්ධයන්ගේ උදේවැය කියන කාරණාව කෙනෙකුට ගෝචර නොවන නිසා තමයි ස්කන්ධයන් පිරිසිඳ දකිනකොට ඔහුට උපාදානස්කන්ධයේ පිරිසිඳ දකිනකොට ඔහුට ස්කන්ධයන්ගේ උදේවැය ප්‍රකට වීම සිද්ධ වෙන්නේ. එනිසා අපිට අද මේ ධර්මයේ පිළිබඳව විග්‍රහ කර ගැනීමේදී තියෙනවා හොඳ කාරණාවක් පිළිබඳව විශ්ලේෂණයක් කරගන්නට. ඒ තමයි අපි පුද්ගල භාවය ගොඩනගා ගන්න තැන. අද ඉන්න තැන එතන ඉඳලා මේ ධර්මය අපිට ඉදිරියට දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉදිරියට වඩා ගන්නට පුළුවන්කම තියෙනවා. අපිට යම් විදිහකින් එකපාර නොපෙනෙන මට්ටමක් තිබුණත් අද අපිට ඇහැට පෙනෙන රූපයයි ඔබ යථාර්ථය විමසිය යුතු වෙන්නේ. ඇහැට පෙනෙන රූපයයි කියලා කියන්නේ අපිට ඇති බවට මේ ගහක් නම් ගහ ඇති බවට අපිට හම්බෙනවා. ඒ ඇති බවට හම්බෙන ගහ පිළිබඳව ඔබ විමසීමකට ලක් කරනකොට ඇති බවට හම්බෙන ගහ පිළිබඳව සම්මර්ෂණය කරනකොට තමයි අපිට අනාත්ම ධර්මතාවය පිළිබඳ ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඔබට අද මේක මෙනෙහි කරගෙන යනකොට පස්සෝ සාසෝ උපාදානීයෝ කියනකොට ඔබට පෙනෙයි අද පුද්ගල භාවයේ තුල පෙනෙන මට්ටම එක තැනකින් පුද්ගල භාවයේ තුල පෙනෙන මට්ටම කියලා කිව්වේ ඇහැට පතිත වෙන අනාත්ම ධර්මතාවය කියන තැන ඉක්මවා ගිහිල්ලා අපිට රූපම ස්පර්ශ වෙනවා අපිට හිතෙන් අපි ඒ රූපයම දැනගෙන තියෙනවා ඉන්න අම්මවම තමයි දැනගත්තේ ඒ වගේම ඒ ඉන්න අම්මගේ හඬම තමයි ඇහුනේ අපි අල්ලන්නේ ඒ ඉන්න අපි පුංචි කාලේ ඉඳලා දන්න අපේ අම්මවමයි කියන මේ සහේතුක සිද්ධිය අද අපිට ඇත්ත හැටියටම පේන සිද්ධිය අපිට හදලා දීලා තියෙනවා කුමක් නිසාද මේ ශාස්ත්‍රව උන මට්ටම නොදන්නාකම නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ ශාස්ත්‍රව උන අනාත්ම ධර්මතාවයේ දිහා බලාගෙන ආශ්‍රව ධර්මතාවයන් උපදවන්නට අපිට පුළුවන් කාමාශ්‍රව භවශ්‍රව දිත්තාශ්‍රව අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මතාවයන් අපිට ඇති කරන්නට පුළුවන්කම තියෙනවා මේ රූපය දිහා බලාගෙන වේද ශබ්දේ දිහා ශබ්ද ගන්ධේ රස ස්පර්ශයේ දිහා බලාගෙන අපිට ආශ්‍රව ධර්මතාවයන් ඇති කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට අද ලෝකයේ ඇති බවට ගත්ත මේ කාරණාව පිළිබඳව අපි ඉස්සෙල්ලාම තීරණයක් කරගත යුතු මට්ටමකටපත් වෙන්නේ. එතකොට අපිට පේනවා විමසගෙන යනකොට ඇහැට ගැටෙන මට්ටම තුල තිබුණේ අනාත්ම ධර්මතාවයක් ස්පර්ශයේ ස්වභාවය තමයි සම්මාස්ක කියන එක ඇහැට නොගැටුණු බව. මනසේ ස්වභාවය තමයි හිතට පුළුවන්කම තිබුණේ නැහැ කවදාවත් අම්මා කියන බව ඔය රූපය ඔය දේ ඔය සංකල්පයේ ගේන බව වේදනාව අම්මා බවටපත් උනේ නැහැ. සංඥාව අම්මා බවටපත් උනේ නැහැ. එතකොට සංඛාරයේ විඥානයේ අම්මා බවටපත් උනේ නැහැ. එතකොට ඔබ කියනවා නම් ඔය වේදනාව අම්මයි කියලා එතකොට ඒ වේදනාව කියන කාරණය අපිට හටගෙන මේ මොහොතේ නිරුද්ධ වෙන දෙයම අපිට අම්මා විදිහට පෙන්ලා තියෙන්නට ඕනේ. ඒ සංඥාව අපිට අම්මා විදිහට පේනවා නම් අපි කියනවා නම් සංඥාව අම්මයි කියලා. එතකොට ඒ සංඥාව හටගෙන නිරුද්ධ වෙන මට්ටමකයි පවතින්නේ. සංඛාරයත් එහෙමයි විඥානයත් එහෙමයි. එතකොට අපිට මේ කාරණා පිළිබඳව විමසනකොට පේනවා මේ හඳුනන ස්වභාවය අනාත්ම ධර්මයක්. වේදනාත්මක ස්වභාවය අනාත්ම ධර්මයක්. දැනගන්න ස්වභාවය අනාත්ම ධර්මයක්. එතකොට මේ ධර්මතා ටිකම අනාත්ම ධර්මතා ටිකක අම්මා කියන ලක්ෂණය පැවතුණු දෙයක් තිබුණේ නැහැ. ඒක රූපේට අයිති හෝ වේදනාවට අයිති හෝ සංඥාවට අයිති හෝ සංඛාරයට අයිති හෝ විඥාණයට අයිතිව හෝ අම්මා කියන බව පැවතුනේ නැහැ. එහෙනම් අපිට පේනවා ඇහැට ගැටෙන රූපය කවදාවත් අම්ම විදිහට පෙනුනේ නැහැ. අපිට ඒක අනාත්ම වර්ණ සටහන් මාත්‍රයක් විදිහටමයි පෙනුනේ. එතකොට ඒ වර්ණ සටහන ආරම්භය අපිට ඇති වුණු ස්පර්ශය තිබුණා නම් මේ තින සංගති පස්සෝ කියන මේ ස්පර්ශය කවදාවත් අම්ම වුණේ නැහැ. ඒ ටික වැය වෙලා තිබුණේ එතන හේතු සමුදාය නිසා. ඒ නිසා ඒ නිසා හටගත්තු වේදනා සංඥා සංඛාර විඥානයන් තියෙනවා නම් ඒ ටිකත් හටගෙන නිරුද්ධ වෙන, ඉතුරු නැතුව නිරුද්ධ වෙන ධර්මතා සමූහයක්. ඒකෙත් අම්මා කියන බව අපිට පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ අනාත්ම ධර්මතා ටිකක එකතුව හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණයක් පවතින්නේ කියන මේ ධර්මතාවය ගැන අපිට පැහැදිලි අවබෝධයකටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට අවබෝධ කරගන්නකොට අපිට පේනවා ස්පර්ශයේ ඇති සාසව බව සහ උපාදානීය බව. ඒ කියන්නේ උපාදාන සහිතව අපි ඒක ඇසුරු කරලා සත්පුද්ගල බව ගොඩනගා ගන්න එක. ආශ්‍රව සහිත මනසකින් ඇසුරු කරලා ආශ්‍රව ගොඩනගා ගන්න එක. හරියට පබ්බතට්ටෝ භූමට්ටෝ දීරෝ බාලේ අවෙක්කටි වගේ පර්වතයක් උඩ ඉන්න කෙනෙක් පල්ලෙහා ඉන්න අයව දකිනවා වගේ අපිට පේනවා මේ පුද්ගල භාවය මේ හේතු ටික වැය වෙන තැනක මේ වරද නිසා මේ අවිද්‍යාව නිසා මේ පුද්ගල භාවයේ ගොඩනගා ගන්න හැටි. ඒ වගේම මේ ධර්මතාව ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙන තැනක ඒක නොදන්නා අවිද්‍යාවේ ලක්ෂණය නිසා අපි තවදුරටත් මේක පවත්වනකම නිරෝධය නොදන්නකම නිසා අපිට මේ ටික පේනකොට අපිට අර වරදට අපි යොමු නොවන විද්‍යාවක් අපි ළඟ පිහිටා සිටිනවා. එතකොට අපිට මේක පුද්ගලභාවයකින් ඇසුරු කරන්නට සුදුසු නැති මට්ටමකටයිපත් වෙන්නේ. අපි පුද්ගලභාවයේ දුරු කළා නෙමෙයි පුද්ගලභාවයකින් ඇසුරු කරන්නට සුදුසු නැති දේ අවබෝධාත්මකව අපිට ලැබීමකුයි මේ තුල සිද්ධ වෙන්නේ. එනිසා පස්සෝ සාසෝ උපාදානීයෝ කියන මේ වචනය ඊටාම වැදගත් විග්‍රහයක් මෙත් තුළ අපි කාරණා දෙකක් මේ ප්‍රධාන වශයෙන් කතා කළේ එකක් තමයි අපි ස්පර්ශයේ ඇති ශාස්ත්‍රව සහ උපාදානීය බව නොදන්නාකම නිසා අපි මේක සාසව උපාදාන බවට පත් කරගෙන තියෙනවා. ඒ කියන්නේ අම්මමයි පේන්නේ, ගෙවල් දොරවල්මයි පේන්නේ, මේ දේවල්මයි ඇහෙන්නේ ඇති බවට අරගත්ත මේ ලක්ෂණය නිසා අපි මේ දේවල් නැවත නැවත නැවත නැවත ඇසුරු කරන්නට පුළුවන් මට්ටමක ජීවත් වෙනවා. දැන් අපි පිරිසිඳ දකින්නට ඕන මේ මට්ටමේ ඇති ඇත්ත ස්වභාවය පිළිබඳව මෙනෙහි කරන්නට ඕනේ. මෙනෙහි කරනකොට අපිට පේනවා මේ ගොඩනගන මේ දේවල් වල ඇති බොරු ස්වභාවය පිළිබඳව. එතකොට ඔබට පේනවා ස්පර්ශය කියන එක මේ අපිට පුරුදු ටිකකින් ගෙනල්ලා දෙන ආශ්‍රව සහිත වූවක් නොවේ යුතුයි. අපි මේ හටගෙන නිරුද්ධ වෙන ටික ආශ්‍රවයන්ගෙන් අරමුණු කරන නිසා සාසවයි කියනවා. ස්පර්ශ මේ උපාදානයන්ගෙන් ඇසුරු කරන නිසා මේක උපාදානීයයි කියලා කියනවා. මේ උපාදානය සහ ආශ්‍රව ටික ඇති කරගන්නට හිත ධර්මයක් බවට මේ ස්පර්ශයපත් වුණා. එහෙනම් යම් විදිහකින් ස්පර්ශය හටගත්තු ධර්මය ඉතුරු නැතුව නිරුද්ධයි කියන අවබෝධය කෙනෙකුට ඇති වෙනවා නම් ඒ දේ දිහා බලාගෙන මේ පැත්තේ ආශ්‍රව නැතිනම් හදාගන්න, උපාදාන නැතිනම් හදාගන්න. එහෙනම් තවදුරටත් මේක ආශ්‍රව සහිතයයි නොකිය යුතු වෙනවා. ආශ්‍රව සහිතයි නොකිය යුතු වෙනවා කියලා කියන්නේ ඒ දේ කවදාවත් ආශ්‍රවයන්ට හිත ධර්මයක් ලෙස කෙනකෙනාගේ පැත්තෙන් නොලබෙන නිසා. එනිසා සමස්තයක් විදිහට ලෝකේ කතා කරන්නට අවශ්‍ය කෙනෙක් ඒක සාස්වයි කියලා කතා කළා කියන එක ගැටලුවක් නැහැ. අපිට වෙන කතා කතා කිරීම තුළ ව්‍යවහාරාත්මකව කතා කරන්නට බැහැ නමුත් අර්ථයක් විදිහට අපි කෙනකෙනා තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න දෙයකින් නම් අපිට මට සාපේක්ෂව මෙතන ගොඩනගෙන අනාශ්‍රව මට්ටමට නම් මේ අනාශ්‍රව මට්ටමට ඒ දේ සාශ්‍රව නොවිය යුතුයි. ඒ නිසා තමයි අපරියාපන්න භූමියට සාපේක්ෂව රූපේ හම්බ වෙන්නේ නැත්තේ. එතකොට මේ විදිහට යම් දර්ශනයක් තියෙනවා ඊටාම ගැඹුරු කාරණාවක් පිළිබඳව මේ තුල මම පැහැදිලි කරන්නට යෙදුනේ ප්‍රශ්න තියෙන්නට පුළුවන් මේ කාරණාවේදී මොකද මේක සාකච්ඡාවට බඳුන් කළ යුතු ඒ වගේම අපි කතා කළ යුතු ප්‍රතිපදාවට අපිට අවශ්‍ය වන ඊටමත් වැදගත් සම්දිස්ථානයක් තමයි මේ පස්සෝ සාසෝ උපාදානියෝ නැතිනම් සාස්ත්‍රෝ වුණ උපාදානීයයි කියන මේ කාරණාවන් පිළිබඳව විග්‍රහය. ඒ නිසා මුලින්ම මතක් කළේ මේ කාරණා ටික විග්‍රහ කරගන්නකොට අපි එක සීමාවකට පමණක් කොටු වෙන්නේ නැතුව ධර්මයට සහ විනයට අපිට ගැලපෙන්නට අවශ්‍ය වෙනවා. ඒක තමයි අපේ තේරවාද සම්ප්‍රදාය සූත්‍රයේ ගුරුකොට ගැනීම කියන කාරණාව අටුවාචාර්යන් වහන්සේ අපිට ඒට අවශ්‍ය ඉඩකඩ ලබා දෙනවා ත්‍රිපිටකයට මේක අර්ථ ගැලපීම කියන කාරණයට සූත්‍රයට බහාලා විනයට සසඳීම කියන කාරණාවට එනිසා ඒ න්‍යාය ඔස්සේමයි අපි යම් අර්ථ විවරණයකට ලැබිය යුත්තේ. ඒ නිසා මම මේන් අදහස් කරන්නේ නැහැ යම් මතවාදයක සාවද්‍ය සහ නිර්වද්‍ය භාවයේ පිළිබඳව තහවුරු කිරීමක්. නමුත් सिद्ध කරගත යුතු දේ වෙන්නේ සූත්‍රයට ගලපා අර්ථ ලබා ගැනීම කියන කාරණය. එතකොට ඔය විදිහට අපිට පරිඤ්ඤය ධර්මයන්ගේ පළවෙනි පරිඤ්ඤය කාරණය හැටියට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ පස්සෝ සාසෝ උපාදානීයෝ කියන මේ ශාස්ත්‍රව උන උපාදානයට හිත වූ ස්පර්ශය කියන මේ කරුණ ඊට පස්සේ අපිට තියෙනවා දෙවෙනි කාරණාව ද්වේ ධම්මා පරිඤ්ඤය ධර්මතා දෙකක් පරිඤ්ඤයයි ධර්මතා දෙක තමයි නාමංච රූපංච නාමයත් රූපයත් කියන මේ ධර්මතා දෙක අපි පරිඤ්ඤය ධර්මයක්. නාම රූප කියනකොට අපි දන්නවා නාම රූප ධර්මතා එකම ධර්ම විශේෂක තමයි අපිට ලැබෙන්නේ. එකම ධර්ම විශේෂක කියලා කියන්නේ අද නාම රූප කියලා විභේදයක් ඇත්තේ නැහැ අපිට. නාම රූප කියන මේ ධර්මතා දෙකම අපිට එක ධර්මයක් විදිහටයි හම්බෙන්නේ. නාම රූප පරිච්ඡේදයක් නැහැ. නාම රූප දෙක වෙන් වෙලා නැහැ. ඒ නිසා අපිට හම්බෙන දේ තමයි රූප ගැන හිතන්නට පුළුවන් කමක් තියෙනවා රූප ගැන අසුරු කරන්නට පුළුවන් කමක් තියෙනවා ඒ නිසා කෙනකෙනා අපි නාම රූපයන්ගේ ඇති සම්මිශ්‍ර භාවය නිසා ඕනෝන්ගේ ඇති යථාර්ථය අවබෝධ නොකර ගැනීම නිසා අපි මේ දේවල් මත කෙලෙස් ආශ්‍රව ගොඩනගාගෙන උච්ඡේද ශාස්ත්‍රත අන්තයන් ගොඩනගාගෙන අපි කොටින්ම කියනවා නම් මුළු ලෝකයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ නිසා පරිඤ්ඤය ධර්මයක් ගැන කතා කරනකොට නාම සහ රූප කියන ධර්මයන් පරිඤ්ඤයයි. ඔබ අද ඔබ ඉන්න තැන ඉඳලා නුවණින් දත යුතු වෙනවා කුමක් ගැනද? මේ නාම රූප ධර්මයන් පිළිබඳව. එතකොට නාමය කියන නාමන ස්වභාව කොට ඇති මේ ආරම්මන විශේෂෙහි ආරම්මන විශේෂ කෙරෙහි නාමන ලක්ෂණය මොකද්ද? එතකොට මේ ධර්මයන් ඇයි නාම ධර්මයන් කියලා කියන්නේ මේ රුප්පන අර්ථය නිසා ඇයි මේ ධර්මයන් රූප කියලා කියන්නේ කියලා මේ කාරණාවන් පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. ඒකෙදි ප්‍රධාන මාතෘකා අපිට නාම රූප කියන එක පිළිබඳව බොහොම ගැඹුරු විශ්ලේෂණයකට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම ඒක අවස්ථානුරූපීව අපිට කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. පටිච්චසමුප්පාදයේ නාමය සහ රූපය කියලා කතා කරන තැන කතා කරන එකෙන් අභිප්‍රේත ප්‍රකාශ වන අර්ථය මොකද්ද? ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි නාම ධර්මතා සහ රූප ධර්මතා කියලා කතා කරන තැන වැඩිපුර විග්‍රහ කළ යුතු වැඩිපුර බර කරලා දක්වන්නට ඕනේ අර්ථය කුමක්ද? මේ කියන කාරණාවන්ගේ යම් යම් හාත් ඒ කියන්නේ සියලු කාරණාවන් නෙමෙයි යම් යම් අර්ථය විස්තර කර ගැනීමේදී වඩාත් පැහැදිලි කළ යුතු අර්ථයක් තියෙනවා. විශේෂයෙන් පටිච්චසමුප්පාදේ නාම රූප ධර්මතාවය ගැන කතා කරන අර්ථයම ඒ මට්ටමින් කතා කරලා ප්‍රමාණවත් නැහැ. ස්කන්ධයන් ගැන කතා කරනකොට ස්කන්ධයන් නාම රූප විදිහට බෙදනකොට ඒකට ස්කන්ධයන්ගේ නාම රූප කියන දේ විතරක් ප්‍රමාණවත් නැහැ. අතන විග්‍රහය කරනකොට ඒ ඒ ධර්මයන්ට ආවේනික විග්‍රහයන්ගෙන් නාම රූප කියන ධර්මය අපි අවබෝධ කරගත යුතු වෙනවා. පොදුවේ සමස්තයක් විදිහට මම මෙතනදී සාකච්ඡා කරන්නම්. අපි රූපය ගැන බොහොම විස්තරාත්මකව කතා කළා ධම්මසංගණි ප්‍රකරණයට අදාළ රූපකාණ්ඩ විග්‍රහය තුළදී. එනිසා නාමය පිළිබඳව අපි කතා කරනකොට නාමස්කන්ධ හතරයි. වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. එතකොට අපි සත්පුද්ගල භාවය පිළිබඳව කතා කරනවා නම් ලෝකයක් පිළිබඳව කතා කරනවා නම් ස්කන්ධ පංචකයක පැවැත්මක් පංචවෝකාර භව කියලා කියන නිසා ස්කන්ධ පහක පැවැත්මක් ඇති නිසා රූපස්කන්ධයත් වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංකාරස්කන්ධය විඥානස්කන්ධ කියන ස්කන්ධ පංචකයක පැවැත්මක් සිද්ධ වෙන නිසා එතකොට අපිට මේ කාරණාව තේරුම් ගන්නකොට අපිට වැදගත් වෙනවා කන්ද විභංගය ඒ වගේම කන්ද යමකය ආදී දේවල් තුල විග්‍රහ වෙලා තියෙන කාරණාවන් ඊටාම වැදගත් වෙනවා. නමුත් ඒ ධර්ම ටිකත් අපිට මෙතනට සම්මිශ්‍ර කරගෙන අපි යම් විදිහකින් කතා කරන්නට ගියොත් එහෙම අපිට මේ කවුරුදු ගානක් සාකච්ඡා කරන්නට පුළුවන් මාතෘකාවක් බවටයිපත් වෙන්නේ. මොකද නාම රූප ධර්මතා කියනකොට මේ විෂය ගැන අපිට ගොඩනගන්නට පුළුවන් මුළු 84000ක් ධර්මස්කන්ධේම මේ මාතෘකාව ඔස්සේ මේ මාතෘකාව අනුව අපිට පුළුවන්කම තියනවා ඉදිරියට ගොඩනගාගෙන යන්නට. එතකොට අපි ඒ නිසා දල අවබෝධයක් විතරක් මෙතනදී අපේක්ෂා කරනවා. නාම රූප කියලා කියනකොට අද අපිට සම්මිශ්‍ර භාවයකින් හම්බෙන, එකතු වෙලා හම්බෙන. ඒ කියන්නේ ඔබට අපිට අද රූපය සහ නාමය කියන එක දෙකක් නොවි එකක්ව පවතිනවා. රූපය සහ නාමය දෙකක් නොවි එකක්ව පවතිනවා කියලා කියන්නේ ඇහැට පෙනෙන දේ සහ දැනගන්න දේ අතර අපිට වෙනසක් නැහැ. පේන දේමයි දැනගන්නේ දැනගන්න දේමයි පෙනෙන්නේ කියන මානසික ලක්ෂණයක් තමයි අපිට පවතින්නේ. එතකොට පේන දේම දැනගන්නවා සහ දැනගන්න දේම පෙනෙනවා කියන දේ මත අපිට නාම රූප පරිච්ඡේදයක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා අපිට ඊයේ දැකපු දේ ආපහු දකින්න පුළුවන් වෙලා. මීට මොහොතකට කලින් තිබුණු දේ ආපහු තිබිලා. ඒ වගේම අපි අවට මහා විශාල පරිසර පද්ධතියක් තිබිලා අපිට ලෝකය නිර්මාණය වෙලා කොටින්ම. එහෙනම් ලෝකය නිර්මාණය වෙලා නම් අපිට පුළුවන්කම තියෙනවා ඒ ලෝකය කෙරෙන් එන දුක සහ දුම්නස කියන කාරණයට අදාළ වෙන වස්තුන් ලබන්නට. ඒ කියන්නේ අපි කැමති රූප හොයාගෙන ලෝකය තුල වෙහෙසෙන්නට කැමති රූප හොයාගෙන ලෝකයේ තුල ගමන් කරන්නට අපිට පුළුවන්කම ලැබිලා. ඒ වගේම කැමති ශබ්ද හොයාගෙන අපිට යන්නට පුළුවන්කම තිබිලා. අකමැති ශබ්ද ඉවත් කරන්නට අපි උත්සාහවත් වෙලා. අකමැති ශබ්ද කෙරෙන් අපිට ජීවිතේ දුක ගෙනල්ලා. ඒ වගේම කැමති දේවල් කෙරෙන් අපිට සතුට ගෙනල්ලා. මෙන්න මේ විදිහට අපිට මුළු ලෝකයක පැවැත්ම කියන දේ අන්තිමේටම නිර්මාණය කරලා. එනිසා අපිට අද දවසේදී නාම රූප ධර්මයේ පරිඤ්ඤය ධර්මයක් හැටියට කතා කරනකොට අපිට ඉන්න මට්ටම තුල ඉඳලා අපි විමසා බැලිය යුතු වෙනවා. ඉන්න මට්ටම තුල ඉඳලා විමසා බැලිය යුතුයි කියලා කියන්නේ අපිට මේ ඇති බවට ගත්ත මේ මනෝභාවය පිළිබඳව අපි ඉස්සෙල්ලාම යම් විමසීමකට භාජනය කරන්නට ඕනේ. ඇති බවට ගත්ත මනෝභාවය යම් විමසීමකට භාජනය කරන්නට ඕනේ. ඒ කියන්නේ අපි පුද්ගල භාවයේ තුල ඇසුරු කරන සත්පුද්ගල භාවයේ තුල ඇසුරු කරන මේ ලක්ෂණය පිළිබඳව විමසනකොට අපිට පේනවා මේ දේවල් වල සම්මිශ්‍ර භාවයක් නෑ නේද කියන එක. ඒ කියන්නේ රූපය කියන එක ඇහැට පතිත වෙන වර්ණ සටහන් මාත්‍රයක් විතරයි. එතකොට වර්ණ සටහනේ අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් හිටියේ නැහැ. ඒක පාට ටිකක් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට පැහැදිලි කරනවා චිත්‍ර මාත්‍රයක් කියලා. හැටපතිත වෙන වර්ණ සටහන් මාත්‍රයක්. චිත්‍ර මාත්‍රයක්. මේ කාරණා ටික නැවත නැවතත් මේ විදිහට අපි විග්‍රහ කරන්නේ බොහෝ දෙනෙක් අපිට කතා කරලා පැහැදිලි කරනවා මේ කාරණා ටික ඉතාම ගැඹුරු කාරණා ටිකක් තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා කියලා ඒ නිසාම අපිට එතකොට චිත්‍ර මාත්‍රයක් කියලා කියනකොට ඇහැට ගැටෙන වර්ණ සතහන් මාත්‍රයක් කියලා කියනකොට ඒ තුල ඇත්තේ නෑ සත්පුද්ගල භාවයක්. සත්පුද්ගල භාවයේ ගොඩනගාගන්නේ ඒ ඒ මට්ටම් ටික එකතු කරලා ගත්ත ඇති බවට ගත්ත අපේ මනෝභාවය තුල. ඒ කියන්නේ අත මෙහෙම ඔසවන સિદ્ધාන්තයක ඔබට අතේ එසවීම පෙනෙන්නේ මේ සම්පූර්ණම මුළු ක්‍රියාවලියම එකතු කොට ගැනීමක්. ඒ කියන්නේ උදාහරණයක් කිව්වොත් එහෙම අර පරණ යුගයේදී අර දියසායන් චිත්‍ර වලින් පෙන්නපු කාටුන් වගේ. එතකොට එක විදිහට ඇඳපු කාටුන් ප්‍රමාණයක් වේගෙන් එකට චිත්‍ර ප්‍රමාණයක් යනකොට අපිට පේන අතොසෝනෝ. අන්න ඒ වගේ අපිට ඇහැට පතිත වෙන්නේ ඒ ඒ මොහොතට පතිත වෙන වර්ණ සටහන් මාත්‍රයක්. ඒ පතිත වෙන වර්ණ සතහන් මාත්‍රයේ හටගෙන පෙර නොතිබීම නිරුද්ධ වෙලා යනවා. ඒක තමයි රූපයේ හැකියාව ඇහැට පේන වර්ණ රූපයේ හැකියාව. වර්ණ රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක අපිට ඇසුරු කරගත්ත දේ හටගත්ත ධර්මයේ ඉතුරු නැතුව නිරුද්ධ වුණ බවට නැතිකම නිසාම ආයෝහනාර්ථයෙන් අපි මේ දේ රැස් කරගන්නවා. රැස් කරගන්නකොට අපිට පේනවා එකම අත ඉස්සුනා වගේ. ඒ විදිහට තමයි අපිට ඇවිදින මිනිස්සු සත්තු මේ ගෙවල් දොරවල් මේ ගොඩක් දේවල් චලනය වෙන දේවල් අපිට ලෝකේ ඇති බවට හම්බෙලා තියෙන්නේ. නමුත් ඇත්තම දේ කිසිම දවසක චලනය වන කිසිම දෙයක් අපි අසුරු කරලා නැහැ. චලනය වන කිසිම දෙයක් අපි ඇහැට දැකලා නැහැ. ඇහැට දකින්නේ නිශ්චල අනාත්ම වර්ණ සටහනක් පමණක්මයි. නිසා අනාත්ම වර්ණ සටහනක් ඇහැට වර්ණ සතහන් මාත්‍රයක් විදිහට පතිත විතරමයි ඒක හටගෙන ඒ මොහොතේ නිරුද්ධ වීම. එතකොට මේක තමයි ඇහැට පේන වර්ණයේ යථාර්ථය. ඇහැට පේන පේන ලෝකයේත්. එතකොට මේ පේන ලෝකයේ ඔබට කවදාවත් තිබුණේ නැහැ ඇහැට එන රූපය ඇවිල්ලා මම අම්මා කියලා කියන බව ওই වර්ණ සටහනේ තිබුණේ නැහැ. ඒ නිසා තමයි එකම රූපය දකිනකොට ලෝකෙ හැමෝටම මේ රූපය අම්මා නොවෙන්නේ. ඒකට මේ විදිහට අපිට මේ ධර්මකාරණා ටික විශ්ලේෂණයක් කරනකොට අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි මේ පරිඤ්ඤය ධර්ම ගැන කතා කරනකොට නාම රූප පරිච්ඡේදයකටපත් වෙන විදිහට ඒ දේවල් ගැන සාකච්ඡා කිරීම. ඒ නිසා අපි සරහටත් මේ කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරමු. අද දවසේදී කල්පනා කරගන්න හැම කෙනෙක්ම සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ විදිහට සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසල ධර්මයන් සීල දෙවියන් අනුමෝදන් වෙත්වා මේ ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරක ආදී යම් දේවගණ සමූහයක් වේ නම් සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.